අපි මේ දේශනා කරන්නේ සසරින් නිවනට කියන මාතෘකාව යටතේ විසුද්ධි මාර්ගය. ඒ විසුද්ධි මාර්ගයේ පස්වෙනි විසුද්ධිය හැටියට සඳහන් වෙන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මෙතනදී හරියටම අපි මග තේරුම් ගන්නට ඕනි. එම නැති වුණොත් නොමගට වැටුණොත් අපි ආයි සසරට වැටෙනවා. ඒ නිසා හරියටම නිවැරදිවම මගට වැටෙන්න ඕනේ. හැබැයි මේ මගට වැටෙන බව අපට දැනගන්න බෑ මේ ධර්මය පරිශීලනය කරන මේ ධර්මය ගවේෂණය කරන මේ ධර්මය විභාග කරන පරීක්ෂා කරන කෙනාටම ඒ බව වැටහෙනවා. මම මගද ඉන්නේ නොමගද කියලා. ඒතර අපි කරන්නේ මග හා නොමග වෙන් කරලා පෙන්වන එක විතරයි. අපට මගටපත් කරන්න බෑ. අපි පෙන්නනවා නිවැරදි මඟ නොමඟ පෙන්නනවා. ඒතර නිවැරදි මඟට වැටුනොත් මෙතනින් එහාට කිසි ගැටලුවක් නැහැ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. තව දෙකයි තියෙන්නේ. දෙකෙන් අවසන්. හැබැයි තමන් එතකොට දැනගන්න ඕනේ, තමන් දැක ගන්න ඕනේ, තමන් අවබෝධ කරන්න ඕනේ මම දැන් හරියට මෙතනමද ඉන්නේ කියන කාරණය තමන්ගේ ඥාණයෙන් තමන්ගේ බුද්ධියෙන් තමන්ගේ නුවණින් තමන්ම දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. එතකොට අපි පෙන්වන්නේ මග, හරි මග. පසුගිය සතියේ අපි කතා කළා මොකද මේක අපි සෑම සතියකම ඉදිරි සතියට සම්බන්ධයි මේක. පිළිවෙලින් දේශනා කරනු ලබන ධර්මදේශනා මාලාවක්. පසුගිය සතියේ අපි පෙන්වුවා සාරිපුත්ත හාමුදුරුවෝ හා කොට්ටිත හාමුදුරුවෝ අතරේ ඇති වෙන සංවාදයක් තුලින් අපි නිවැරදි මගට වැටිලාද කියන එක Tamanට දැනගෙන දැකගෙන අවබෝධ කරගෙන යන්නේ කොහොමද කියන කාරණය ඒකේ ටිකයි කියන්න ලැබුණේ ගිය සතියේ මොකද කාලයත් එක්ක දෙකේ ඉතුරු ටික අද කියනවා ඒ තමයි කොට්ටිත හාමුදුරුව අහපු මේ කරුණ මම කෙටියෙන් පැහැදිලි කරන්නේ මොකද ගිය සතියේ පිළිබඳව විස්තරේ තියෙන නිසා කොට්ටිත හාමුදුරුව ඇහුවේ සාරිපුත්‍රයනි. යම් කිසි කෙනෙක් චුල්ල සෝතාපන්න වෙනවා නම් එයා කොහොමද මෙනෙහි කරන්න ඕනේ මොනවද මෙනෙහි කරන්න ඕනේ කොහොමද දැනගන්න ඕනේ කොහොමද දැක ගන්න ඕනේ කොහොමද අවබෝධ කරන්න ඕනේ කියලා ඇහුවා. හැබැයි කොට්ටි තේනේ යමෙක් චුල්ල සෝතාපන්න වෙනවා නම් මේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් Taman අයිති නොවන දෙයක් වශයෙන් Tamanට අයත් නොවන දෙයක් වශයෙන් Tamanගේ නොවන්නක් වශයෙන් හා නැසෙන දෙයක් වශයෙන් හා ශුන්‍ය වශයෙන් හා අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතුයි. ඒ මෙනෙහි කිරීම තුළ දැනගත යුතුයි, දැකගත යුතුයි, අවබෝධ කළ යුතුයි. සෝවාන් පුච්චලෙක් එහෙනම් ඉන් යාට කොහොමද මෙනෙහි කරන්නේ? හරි. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ඇවත් කොටේ තියෙන්නේ. මෙන්න මේ ධර්මතා හත නිවැරදිව යම්කිසි කෙනෙක් මෙනෙහි කරනවද? ඒ අනුව ඒ කරුණු දැනගන්නවද? දැකගන්නවද? ඒ කරුණු නිවැරදිව අවබෝධ කරනවද? සෝවන් ඵලය ලැබෙනවමයි. ලැබෙනවමයි. එහෙනම් ඒ සෝවන් ඵලය ලැබපු එක්කෙනා කොයි ආකාරයෙන්ද මෙනෙහි කරන්න ඕනේ? එයාට ඉදිරියේදී මොනවද කරන්න තියෙන්නේ? එයා කොහොමද දැනගන්න ඕනේ? කොහොමද දැක ගන්න ඕනේ කොහොමද අවබෝධ කරන්න ඕනේ. හැබැයි කොට්ටේ තියෙන ඔය කරුණු හතම තමයි තියෙන්නේ. නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ, නිවැරදිව අවබෝධ කරන්න ඕනේ සක්‍රදාගාමි ඵලය ලබනවමයි. සක්‍රදාගා වෙච්ච පුච්චලයේ කොහොමද මෙනෙහි කරන්න ඕනේ? එහෙනම් එතනින් එහාට යන්න කොහොමද මෙනෙහි කරන්න ඕනේ? කොහොමද දැනගන්න ඕනේ? කොහොමද දැක ගන්න ඕනේ? කොහොමද අවබෝධ කරන්න ඕනේ? හැමෙත් කොට්ටි තියෙන ඔය කරුණ හතම තමයි තියෙන්නේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් Taman අයිති නොවන දෙයක් වශයෙන් හා නැසෙන දෙයක් වශයෙන් හා ශුන්‍ය වූ දෙයක් වශයෙන් හිස් දෙයක් වශයෙන් හා අනාත්ම වශයෙන් හැබැයි කොටේ තියෙන්නේ එයා අනාගාමි ඵලෙ ලැබනවමයි එන අනාගාමීච්ච පුජ්‍යලිය කොහමද එතනින් එහාට යන්නේ එයා එතනින් එහාට මොනවද කරන්න ඕනේ හැබැයි කොට්ටේ තියෙන ওই කරුණු ටිකමයි තියෙන්නේ. එයත් මෙනෙහි කරන්න ඕනේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, Taman අයිති නොවන දෙයක් වශයෙන්. නැසෙන දෙයක් වශයෙන් හා ශුන්‍ය දෙයක් වශයෙන් හා අනාත්ම වශයෙන් එයා මෙනෙහි කරන්න ඕනේ. ඒ අනුව දැනගන්නවා, ඒ අනුව දැක ගන්නවා, ඒ අනුව අවබෝධ කරනවා. කොට්ටිත රහත් ඵලෙ ලැබනවමයි. ලැබනවමයි. හොඳයි සාරිපුත්‍රයනි. රහතන් වහන්සේ නමක් එන රහත් වුණාට පස්සේ මොනවද මෙනෙහි කරන්නේ? කොහොමද මෙනෙහි කරන්නේ? මොනවද දැනගන්න? මොනවද දැකගන්නේ? හැබැයි කොට්ටේ තියෙන්නේ ওই කරුණ හතම තමයි තියෙන්නේ. එහෙනම් රහත් ඵලය ලබනවාමයි අනිවාර්යයෙන්ම. රහතන් වහන්සේ මෙනෙහි කළ යුත්තේ කොහොමද? රහත් වුණා නම් එයා කොහොමද මෙනෙහි කරන්නේ? එයා මෙනෙහි කරන්නේ toy ටිකම තමයි. දැන් කරුණු කිය තියෙන කරුණු හතයි. ගොඩක් නැහැ. එහෙනම් අපි මේ කරුණු හත නිවැරදිව මෙනෙහි කළාද මෙනෙහි කරනවාද ඒ අනුව දැනගත්තද දැකගත්තද අවබෝධ කළාද ඇයි සාරිපුත්ත හාමුදුරුවෝ කිව්වේ ධර්මසේනාධිපති කිව්වේ සෝවාන් ඵලය ලැබෙනවමයි කිව්වා මේ කරුණු හත නිවැරදිව දැනගත්තා නිවැරදිව දැකගත්තා නිවැරදිව අවබෝධ කළා සෝවාන් ඵලය ලැබෙනවමයි දැන් එහෙනම් එතනටත්පත් වුණොත් ඇතිනේ. ගැටලුවක් නැහැ. ගැටලුව විසඳලා ඉවරනේ එතකොට. ආ. ආයි නිරේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ. අයන්නේ. එහෙනම් මේ ධර්මතා හතයි. හැබැයි මේ ධර්මතා හත විසඳන්න තියෙන්නේ සම්මුති ලෝකේ ඉඳගෙන නම් නෙමෙයි. ඒක දැනගන්න, ඒක දැකගන්න, ඒක අවබෝධ කරන්න යන්න ඕනේ පරමාර්ථයට. සම්මුති ලෝකේ ඉඳගෙන මම ගිය සතියේත් පිළිබඳව කිව්වා. ඉර උදේට පායනවා හවසට බැසගෙන යනවා. ඒක අනිත්‍යයි. ඔය අනිත්‍ය තුල ඥාන උපදින්නේ නැහැ. උදේවැය ඥානෙ උපදිනවද? හැබැයි මෙහෙම හිතන්න පුළුවන්. ආ උදේ ඉර නැග්ගන ඒක උදේයි. ආ ඉර නොපෙනී කියන්නේ ආයක බෑයි. දෙතරක් තියෙන උදේවැය. ඒක නෙමෙයි ඥානෙ. ශනයක් ශනයක් පාසා ඇතිව නැති වෙන බව ඥානෙ. චිතක්ෂණ 17ක හා එක චිතක්ෂණයක තියෙන නාම රූප දෙකේ පැවැත්මේ ඇතිව නැති වෙන ස්වභාවයයි අනිත්‍ය ලක්ෂණය උද්‍යවේ ඥානෙ. දැන් ගලන ගඟ දෙපාරක් අඩිය තියන්න බෑනේ. එකපාරයි අඩිය තියන්න පුළුවන්. එයි උඩ තියෙන වතුර ටික පල්ලෙහාට ගිහිල්ලා ඉවරයි. දෙකත් අනිත්‍යයි. ඒකත් අනිත්‍යයි. ඒක නෙමෙයි අනිත්‍ය. එතන ඥානයක් උපදිනවා දුදේවයි. නේ. උදේ කියන්නේ හට ගන්නවා. ඒ කියන්නේ උඩ තියෙන ටික මෙතනට ආවා මෙතනින් පල්ලෙහාට ගියා. ඒක එකක්. අපි කියමු අපි එදිනදා ජීවිතේ පරිහරණය කරන යම් වස්ත්‍ර තියෙනවනේ. ඉතින් වස්ත්‍ර අපි නිරන්තරයෙන් පරිහරණය කරනවා. ඔය වස්ත්‍රය මොකෙක හරියි මනත සායන් ටිකක් වැටලා අපවිත්‍ර වුණා. ඒක අරින්න බෑ. කල්පනා කරනවා මේක අනිත්‍යයි. මේක අනිත්‍යයි. අද ඒකේ තනිත්‍ය තියෙනවා. හැබැයි ඒ තුල අර ඥාන එනවද? උදේවැය ඥානෙ. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා නම් යම්කිසි කෙනෙක් අනිත්‍ය වශයෙන් දකිනවා නම් අනිත්‍ය වශයෙන් දැනගන්නවා නම් අනිත්‍ය වශයෙන් දැක ගන්නවා නම් මහණෙනි යාට ඥානයක් උපදින්න ඕනේ. ඒ තමයි අවබෝධය. ඒතකොට දැන් මේ සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ අනිත්‍ය වශයෙන් දැනගන්න, ඒතකොට මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කිරීම තුළ දැනගන්නවා, දැකගන්නවා, අවබෝධ කරනවා. තේරෙනවද කියන එක? අවබෝධ කිරීම තුළයි සෝවන් ඵලයට එන්නේ. ඒන්නේ ඥානත් එක්ක. නුවණත් එක්ක එන්නේ. එතකොට ඒ නුවණ ওই කරුණු හතම සම්පූර්ණ කරනවා. ඒ එන නුවණ කරුණු හතම සම්පූර්ණ කරනවා. දැන් අනිත්‍යයි. ඒතර අනිත්‍ය තියෙන්නේ වස්ත්‍රයේද එහෙම නැත්නම් මේ වස්ත්‍රය නිර්මාණය කරපු පරමාර්ථ ධර්ම හතරේද? පටවියාපොත්තේචෝ වායෝ කියන ධර්මතා හතරේද? එහෙම නැත්නම් අපි කියමු සාරිය කියලා. ඒතර සාරිය අනිත්‍යතාවයේද තියෙන්නේ සතර මහා ධාතුන්ගේ අනිත්‍යතාවයද තියෙන්නේ. සතර මහා ධාතුන්ගේ අනිත්‍යතාවය තන තියෙන්නේ. එයි ඉපද බින්දිනවා. ඉපද බින්දුනේ දොර ඇතිව නැති උනේ වස්තරය නෙමෙයි සතර මහා අන්න අනිත්‍ය ලක්ෂණය. ඒකයි දැනගන්න කියන්නේ ඒකයි දැක ගන්න කියන්නේ ඒකයි අවබෝධ කරන්න කියන්නේ ඒ අවබෝධයත් එක්ක උපදින ඥානයේ උදේවැය. තේරෙනවද කිව්වේ? එතකොට එහෙනම් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ කොහොමද? සම්මුති ලෝකේ පවතින දේවල් නැතිවීම තුල අනිත්‍ය මෙනෙහි කරනවද? ඒකයි අපි කියන්නේ ඇස කොච්චර අනිත්‍ය කියලා මෙනෙහි කරත් ඥානයක් එන්නේ නුවණක් එන්නේ නෑ. ඇස අනිත්‍යයි. ඇසේද අනිත්‍ය තියෙන්නේ. සතර මහා ධාතුන්ගේ අනිත්‍ය තියෙන්නේ. ඉපද බින්දන්නේ ඇසද? ඒතර උදේවය කියන්නේ එහෙනම් මොකද්ද? උදේවය කියන්නේ ඉපද බින්දින බව. උදේ කියන්නේ හට ගන්නවා, වැය කියන්නේ නැති වෙනවා. ඉපද බිඳිනවා. ඒකනේ මේ සියලුම ධර්මතාවයන්ගේ තියෙන සාධාරණ ලක්ෂණය. ඉපද බිඳීමනේ, ඇතිව නැතිවීමනේ. සනයක් සනයක් පාස. ඒ ස්වභාවය අවබෝධ වුණොත්, එතකොට ඒ අනුව මෙනෙහි කළා ඒ අනුව දැනගෙන ඒ අනුව දැකගෙන ඒ ලබා ගන්න අවබෝධය මේ කරුණු හතම සම්පූර්ණ කරනවා අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා අනිත්‍ය වශයෙන් දැනගෙන එතකොට දැනගන්නේ සතර මහා ධාතුන්ගේ අනිත්‍යතාවය හා සිතේ අනිත්‍යතාවය. දැන් කන අනිත්‍යද? කන හදපු ධර්මතාවයන් අනිත්‍යද? මොකක්ද අනිත්‍ය? කන අනිත්‍යයි කිව්වට උදේ විඥානයක් එනවද? කණේ උදේ විඥානයක් එන්නේ. කන හදපු ධර්මතාවයේ උදේවැය තියෙනවා. නැද්ද? කන හදපු ධර්මතාවය මොකද්ද? සුද්දාස්ත්‍යක් කලාපේ. සතර මහා ධාතු හා පරිවාර හතරයි. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා නෙමෙයිද මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර කනේද අනිත්‍ය තියෙන්නේ? නෑ. පරමාර්ථ ධර්මයන් ගණිතය තියෙන්නේ. ඒකයි දැනගන්න කියන්නේ. ඒකයි දැක ගන්න කියන්නේ. ඒකයි අවබෝධ කරන්න කියන්නේ. ඒ තුල ඥානයක් එනවද? එනවා. හොඳට බලන්න. එතකොට අනිත්‍ය කියන ඥානෙ විතර දෙන්නේ. නෑ දුකයි කියන ඥානෙ එනවා. ඇයි ඒක අපි කියනවා පැහැදිලිවම මේ සතර මහා ධාතුන්ගේ මේ සියලුම ශරීරයේ ඇස කන නාසය දිව ශරීරය සිත නෙමෙයි මේ කරුණු සතර මහා ධාතුන්. ඒතර රූපය නේද එතන ක්‍රියාත්මක වෙන්නේ. දැන් රූපය හටගත්ත නිසා නෙමෙයිද මේ දුක තියෙන්නේ. සතර මහා ධාතුන්ගේ පටන් ගන්නම හින්දා නෙමෙයිද මේ දුක තියෙන්නේ. ඉතින් ජාති දුක් කියන්නේ තියෙන්නේ. දැන් ඒක අර ශණයක් ශණයක් පාසා වෙනස් වීම තුල ජරා දුක් කියනේද? නැද්ද? ජරා දුක්. දැන් ව්‍යාධි දුක් කියේ නැද්ද මේක? කන නෙමෙයි සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය වෙනස් වීම තුල ව්‍යාධි දුක් කියේ නැද්ද? ඒ කියන්නේ ලෙඩවීම. දැන් මේක කියනවනේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් හා රෝග වශයෙන්. මේ රෝගයට භාජනය වෙන ධර්මතාවයක් නෙමෙයි. කන කියන ධර්මතාවය. ඒ කියන්නේ සතර මහා ධාතු. ତොර ධාතු කන නෙමෙයිනේ රෝගයට භාජනය වෙන්නේ. සතර මහා ධාතුන්ගෙන්. එතකොට එහෙනම් රෝග ස්වභාවය එතන තියෙනවා. තොර අනිත්‍ය ඉපද බිඳෙනවා. ශනයක් ශනයක් පාසා. ඒතර ජාති දුක්ඛය, ජරා දුක්ඛය, ව්‍යාධි දුක්ඛය හැදුවා. චිතක්ෂණ 17ක් තුල අතුරුදහන් මරණ දුක්ඛය හැදුවා එතන. ශනික මරණය කිව්වේ ඒකටයි. ශනිකව ඇති වෙනසනෙන් නැති වෙනවා නම් එතන තියෙන්නේ මරණයක්. මරණ දුක්ඛය. ශෝක දුක හැදුවේ නැද්ද මේක? හදයි තව ටික දවසක් යනකොට. පොඩ පොඩ හැයිම අඩු වෙනකොට. එතට අඬනවා. දුක් වෙනවා. නැද්ද? ආ. දැන් උපතින්ම ඇහෙන්නේ නැතුව ආවනම් ජීවිතේ තියනකම් අඬනවා යා. තරමකට ඇහිම හදලා එවුවනම් ඒත් අඬනවා. දැන් ඒතර ශෝකයක් නේ හදලා තියෙන්නේ. නැද්ද? අපට එහෙම එකක් නැහැ කියලා ඕන සතුට වෙන්න පුළුවන්. හැබැයි එහෙම එකක් නැද්ද? දැන් රෝගියට භාජනය වෙන එකක්ද මේක? නිරෝගී එකක්ද? නිරෝගී කියලා දකින තාක්කල් දිට්ඨිය වැරදි. නිරෝගීකම තුල තියෙන රෝග ස්වභාවය. නැද්ද? තියෙනවා. එහෙනම් එතකොට අනිත්‍ය වශයෙන් දැනගත්තා, දැකගත්තා, අවබෝධ කරා. ඒ උදේවැය හටගෙන බිඳෙනවා. එතකොට දුක් ටික දැක්කා. හටගැනීමේ දුක ජාති දුක්ඛයයි. හරිද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ජරා දුක්ඛය ක්‍රමක්‍රමයෙන් එහෙනෙම අඩු වෙනකොට අඩු වෙනකොට අඩු වෙනකොට මේ ශනයක් ශනයක් පාසා දිරීම තියෙන්නේ. දිරන ශනයක් ශනයක් පාසා. ඒතර ව්‍යාධි දුක්ඛය සනයක් තුල ඉපද බිඳීම මරණ දුක්ඛයයි. මේ පිළිබඳව කනගාටු වෙනවන එතන ශෝක දුක්ඛ, කනගාටු දුක්ඛ, හැඬීමේ දුක, වැළපීමේ දුක. එහෙනම් දුකක් තියෙනවා එතන. රෝගයක් තියෙනවද? ඒතර දැන් මෙනෙහි කරන්න කියනවා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්. තමන්ගේ නොවන්නක් වශයෙන්. තමන්ගේ එකක්ද මේක? ඔය කොච්චර කිව්වත් මේකෙන් එළියට ගියාට පස්සේ ඔක මගේ. ගෙදර ගියාට පස්සේ කන මගේ. ඇස මගේ. නාසය මගේ. ඇයි? හරියට මෙනෙහි කළේ නැහැ. මෙනෙහි කිරීම තුළ හරියට දැනගත්තේ නැහැ. හරියට දැකගත්තේ නැහැ. හරියට අවබෝධ කළේ නැහැ. දැන් අර සාරිපුත්ත හාමුදුරුවෝ මොකද්ද කියන්නේ කොට්ටිතට? නිවැරදිව මෙනෙහි කරන්නේ. නිවැරදිව දැනගන්න. නිවැරදිව දැකගන්න, නිවැරදිව අවබෝධ කරන්න සෝවාන් ඵලය ලබනවමයි. එතනින් මෙහා සෝවාන් ඵලයක් ලබන බවක් දේශනා කරන්නේ. ඒතර සෝවාන් ඵලය ලබන්නේ කොහොමද කියන එක කියනවා. එහෙනම් නිවැරදිව එහෙනම් මෙතනදී මේ කරුණු දැනගෙන අහගෙන ගිහිල්ලා ඕක මෙනෙහි කරලා බලන්න. එතකොට නුවණින් දකිනවා, නුවණින් දැනගන්නවා, නුවණින් දැක ගන්නවා, නුවණින් අවබෝධ කරනවා. ඒ ඇවිල්ලා විදර්ශනා ප්‍රඥාවයි. ඒ විදර්ශනා ප්‍රඥාවයි. විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය. එතකොට දැන් මේ තියෙන ආකාරයෙන් නෙමෙයි දකින්නේ විශේෂ දර්ශනයෙන් දකින්නේ. දර්ශනය කියන දර්ශනය කියන්නේ දකින්න. විශේෂයෙන් දකින්න, නිවැරදි ආකාරයට දකින්න. එහෙනම් රෝග තියෙන. එතකොට තමන්ගේ තමන්ගේද? නෑ. ඒ තමන්ගේ නෙමෙයි කියන්නේ. ඒක විසඳගන්න බුදුරජාණන් වහන්සේ හතර පැත්තකින් දේශනා කරනවා මේක. එකපාරක් කිව්වා සෝත ප්‍රසාද රූපේ කියලා. අහලා තියෙනවා. ඒ ප්‍රසාද රූපේ කිව්වේ. කර්මයටයි තින්දා. මේක හැදුවේ කවුද? කවුද හැදුවේ? කර්මයෙන් හදපු හින්දා තමයි උප්පත්තියම ඇහෙන්නේ කියන්නේ. තරමකට ඇහෙනවා කියන්නේ. හොඳට ඇහෙනවා කියන්නේ. හැදුවේ මමද එතකොට? නෑ. කර්මයෙන් හැදුවා. ඒ නිසා තමයි ප්‍රසාද රූප කියන්නේ. තව පැත්තකින් කියනවා සෝතද්්වාරය කියලා. එතනදී කියනවා දොරක් හැටියට. එයි. මේක දොරක්. ශබ්දය ඇතුල් වෙනවා. නේද? ආ. ඒතර ශබ්දයත් අපි බලනවා. නিত্যද අනිත්‍යද? ඇති වෙනසනේ නැති වෙනවද? එහෙනම් මේවත් ඇති වෙනසනේ නැති වෙනවද? එහෙනම් මෙතන තියෙන දුක හා රෝග වශයෙන් දැක්කා. දැන් ඒතකොට තමන්ගේද මේක? තමන්ගේද? ඒක තමයි මම කිව්වේ. එහෙනම් ద్వාරයක් වශයෙන් මේක බාහිර શબ્දයක් ඇතුල් වෙනකොට දැනගන්න ඕනේ තමන්ගේ නොවන දෙයක්. තමන්ගේද? නෑ. බාහිර શબ્දයක් මේකට මේකත් එක්ක ගැටෙනවා. ගැටීම තුළ සිතක් හදනවා. නේද? ඒතකොට තමන්ගේද? නෑනේ. සතර මහා ධාතු බාහිර සතර මහා ධාතු දෙකක් එකට ගැටෙනවා දෙකේම නැති දෙයක් හැදුවා. පැහැදිලිද කියන එක. ඒතර තමන්ගේද ද හේතුඵලද? හේතුඵල. එහෙනම් මේකත් හේතුඵල සතර මහා ධාතු අර බාහිර ශබ්දයත් හේතුඵල. ඒ ඒ ශබ්දය හැදුවේ සතර මහා ධාතුන්ගේ. පැහැදිලිද? එහෙනම් තමන්ගේ නෙමෙයිනේ. තව පැත්තකින් දේශනා කරනවා ඉන්ද්‍රියක් වශයෙන්. චක්කු ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කිව්වේ අධිපති නායකත්වය මොකටද? බාහිර රූපත් එක්ක සම්බන්ධ වෙන්න යා අධිපති නායකත්වය. නැද්ද? බාහිර රූපයක් ගන්න නම් මෙයා අධිපති වෙන්නම ඕනනේ. මෙයා නායකත්වයේ ගත්තේ නැත්නම් මෙයා ක්‍රියාත්මක නැත්නම් බාහිර ශබ්දයක් ඇතුල් වෙන්නත් බෑ ద్వාරේ. සිතක් හදන්නත් බෑ. කර්ණ තුන එකතු කරන්නත් බෑ. ස්පර්ශයක් සිද්ධ වෙන්නෙත් නෑ. සෝත සම්පස්ස සෝත සම්පස්සජ වේදනා හදන්නත් බෑ. එහෙනම් මේ අධිපති දෙතන්දි. හැබැයි මෙයා ඇතිව නැති වෙනවද? ඔව්. හැබැයි අධිපති. එහෙනම් අධිපතිකම ගත්තා. අන්න ඉන්ද්‍රිය. එතකොට සෝත සම්පස්සජ සංඥා කිව්වා. සෝත සම්පස්සජා චේතනා කිව්වා. අහලා තිනවා. එතකොට සෝත සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා සංඥා, සෝත සම්පස්සජා චේතනා. ඒ එකක්වත් හදන්න බෑ නේද මේ අධිපතිකම ගත්තේ නැත්තම්. විඳිනීමේ සිත හදන්නත් බෑ. හඳුනා ගැනීමේ සිත හදන්නත් බෑ. සිත බලවත් වීම නැමැති කර්ම නැමැති ඒ චේතනාවෙවත් ඒ සිත විරි හදන්නත්. අයහෙනම් මෙයා හිතන්දී අධිපතිද? අධිපතියි. තේරෙනවද? ඒතකොට Tamange නෙමෙයි නේද ඒතකොට? කවුද අධිපති වෙලාද? සතර මහා ධාතු. Tamange නොවන්නක් වශයෙන් මෙනෙහි කරන්න ඒ අනුව දැනගන්න ඒ අනුව දැකගන්න ඒ අනුව අවබෝධ කරන්න. පැහැදිලිද කියන එක? Tamange නෙමෙයිනේ. එහෙනම් Tamange නොවන දෙයක් හැටියට මෙනෙහි කරන්න. ආයි දේශනා කරනවා නැසෙන දෙයක් හැටියට මෙනෙහි කරන්න. ඇතිවන ශනේ නැති වෙනවද? මේ ධර්මතාවය. ඒ චිත්තක්ෂණ 17යිනේ. මේක ධර්මතාවය මේ අරන් පෙන්නන්නේ. ධර්මතාව ඕන තරම් ගත්තා. ඕනම ධර්මතාවයක් ගත්තා. ඇතිවන ශනේ නැති වෙනවා. එහෙනම් නැසෙනවා. එතන මේකට මම කියන්න බෑ මම කියන ස්වභාවයෙන් ශුන්‍යයි. මම කියන්න පුළුවන්ද? මගේ කියන්න පුළුවන්ද? බෑ. ඒ පෙන්වන්නේ දැන්. ප්‍රසාද රූප වශයෙන් ඉදිරිපත් වුණා කර්මය. ద్వාර වශයෙන් ඉදිරිපත් වුණා බාහිර දේවල් ගන්න. එතකොට සිත් උපදවන්න මූලික වුණා අධිපතිකම ගත්තා. ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන්. නායකත්වයේ ගත්තා. තව පැත්තකින් තියෙන ආයතනයක් වශයෙන්. සෝත ආයතනය. එතකොට ඉදිරි ධර්මතාවයන් සියල්ල නිපදවන්න මේක මූල ආයතනයක්. සෝතායතනේ චක්කායතන සෝතායතන ගානායතන ජීවායතන කායායතන මනායතන ඒකයි කියන්නේ මේ ධර්මය අවබෝධ කරන්න ස්කන්ධ ධාතු ආයතන වශයෙන් අනිවාර්යෙන් බෙදන්නම ඕනේ බෙද බෙදාම බලන්න ඕනේ මේ ධර්මතා එතකොට දැන් සුන්නේ කිව්වේ මගේ කියන ස්වභාවයෙන් සුන්නේද මගේ කියන්න බැහැනේ දැන් මම කියලා කෙනෙක් ඉන්නවද නැහැ නෑනේ මම කියලා කෙනෙක්. නාම රූප දෙකක් නේ තියෙන්නේ. ඒතර මම කියන ස්වභාවයෙන් හිස්නේ. ඒකනේ ශුන්‍යයි කියන්නේ. දැන් මගේ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත මගේද? ද හේතුන්ගෙන් හටගන්නේ. එහෙනම් මගේ කියන මගේ කියන්න බෑනේ. ඒ ස්වභාවයෙන් ශුන්‍යයිනේ. මට අයිති කියන්නේ. ඒ ස්වභාවයෙන් හිස්. ඒක තමයි ශුන්‍යයි කිව්වේ. එහෙනම් එකම ධර්මතාවයක් අරගෙන අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. අනිත්‍ය වශයෙන් දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්, අවබෝධ කරන්න පුළුවන්. පුළුවන්ද බැරිද? එතකොට දුක් වශයෙන් දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්, අවබෝධ කරන්න පුළුවන්. රෝග වශයෙන් හිසේ ඉඳලා පාදාන්තය දක්වා ලෙඩක් හැදෙන්නේ නැති ලෙඩක් හැදෙන්නේ නැති තැන කියන්නකෝ බලන්න. කොහෙද තියෙන්නේ? හිසේ ඉඳලා මාපට ඇඟිල්ල සුළඟිල්ලට යනකම් ගල ගහපන සුළඟිල්ල පොඩි වෙනවා. තැලිලා. බෙහෙත් දාගෙන ඉන්නේ. එතකොට ලෙඩක් හැදෙන්නේ නැති තැනක් කියන්න බෑනේ මේකේ. ඒක තමයි රෝග වශයෙන් මෙනෙහි කරන්න කිව්වේ. රෝග වශයෙන් දැනගන්න, රෝග වශයෙන් දැක ගන්න, රෝග වශයෙන් අවබෝධ කරගන්න. එතකොට අනිත් කාරණේ තමයි අනාත්ම වශයෙන්. තමාගේ වශයෙන් තියන්න පුළුවන්ද? බෑ. නාම රූප දෙකෙන් එකක්වත් තමාගේ වශයෙන් තියන්න පුළුවන්ද? බෑ. ප්‍රත්‍යයට අනුවද හදන්නේ? උපකාරයට අනුවයි හදන්නේ. නැද්ද? උපකාර වෙන්නේ යම් ආකාරයේද? කර්මය චුට්ටක් උපකාර කළොත් ඒ අනුව තමයි හැදෙන්නේ. කර්මයේ තරමක් උපකාර කළොත් ඒ අනුව තමයි සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තියෙන්නේ. කර්මය බලවත්ව ක්‍රියාත්මක වුණොත් අතක් නැහැ එක්ක අත් දෙකම නැහැ එක්ක කකුලක් නැහැ එක්ක කකුල් දෙකම නැහැ එක්ක හතරම නැහැ නේද එහෙම නැත්නම් එක අතක් අයින් කරලා ඉවලා තියෙනවා නේද මේ පොඩි කොට කැල්ලක් තියෙන මෙහෙම වනව නේන නේද ලෝකේ අත් දෙකම නැහැ කකුල් දෙකම නැහැ හතරම නැහැ සමහර අය නේද එතකොට දැන් කවුද මේ හැදුවේ මේවා එතකොට එහෙනම් උපකාරයට අනුවද පැවැත්ම තියෙන්නේ අනාත්ම වශයෙන් එහෙනම් මේ සියලුම ධර්මතාවයන් යම්කිසි කෙනෙක් නිවැරදිව මෙනෙහි කරනවා නම් කොහොමද මෙනෙහි කරන්න ඕනේ? તો නිවැරදිව මෙනෙහි කරලා නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැකගන්න ඕනේ, නිවැරදිව අවබෝධ කරන්න ඕනේ. ඒ තුල චන්දරාගය අයින් වෙනවා, නිවන අරමුණු කරනවා. චන්දරාගය සහ මුලින් අයින් කරලා බලන්න මොකද්ද අරමුණු කරන්න කියලා. මොකද්ද අරමුණු කරන්නේ? මේ ඇස බාහිර රූප, කන බාහිර ශබ්ද, නාස්‍ය බාහිර ගන්ධ, දිව බාහිර රසය, ශරීරය බාහිර පහස, මනස බාහිර අරමුණු. ඔය 12 තියෙන චන්දරාගය සහ මුලින් සිතින් අයින් කරන්න අරමුණු කරන්නේ මොකද්ද කියලා බලන්න. නිවන විතරයි තියෙන්නේ නිවන අරමුණු කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි කායේ කායනුපස්සී විහෙරති. දැන් ඔය කතා කරේ කායක් කායේ කායනුපස්සී විහෙරති. ඒකයි මේ කතා කළේ මෙච්චර වෙලා. කය. කයානෝ මෙනේ සතර සතිපට්ඨාන. ତර කායේ කායනුපස්සී විහෙරති. කයේ කයානුව බලමින් වාසය කරන පුච්චලයා කයේ ශරීරයේ යථා ස්වභාවය අවබෝධ කරනවා. ඒ අවබෝධය තුල චන්දරාගය දුරු කරනවා නිවන අරමුණු කරනවා. හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒකයි මම කියන්නේ. මේ චන්දරාගය සහ මුලින් අයින් කරන්න අරමුණු කරන්නේ මොකද්ද කියලා. අරමුණු කරන්න දෙයක් නැහැ. අරමුණු කරන්නේ නිවන. නිවන විතරයි තියෙන අරමුණු කරන්න. ওই චන්දරාගයෙන් තමයි සෑම ආරම්භණයක්ම ගන්නෙ. නැද්ද? වේදනාසු වේදනානුපස්සී විහෙරති මහණෙනි වේදනාවේ වේදනාව අනුව බලන්න අධ්‍යාත්මික හා බාහිර වශයෙන් 11 ආකාරයකින් බලන්න පුළුවන් මෙනෙහි කරන්න පුළුවන් ඒ අනුව වේදනාවේ යථා ස්වභාවය අවබෝධ කරනවා වේදනාවේ යථා ස්වභාවය අවබෝධ අර අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් තමන්ගේ නොවන්නක් වශයෙන් නැසෙන දෙයක් වශයෙන් අශුන්‍ය වූ දෙයක් වශයෙන් හා අනාත්ම වශයෙන් අවබෝධ කරනවමද නැද්ද වේදනාව නිවැරදිව මෙනෙහි කරන පුච්චරේ ආ අවබෝධ කරනවා වේදනාවේ යථා ස්වභාවය අවබෝධ කරනවද මහණෙනි එයා හේ චන්දරාගය දුරු කරනවා නිවන අරමුණු කරනවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති සිතේ සිත අනුව බලන්න කිව්ව එකයි සතර සතිපට්ඨානේ අහලා තියෙනවා කාය වේදනා චිත්ත හතරයි තියෙන්නේ. සතර සතිපට්ඨාන. සිතේ සිතානුව බලමින් වාසය කරන පුච්චලයා සිත හඳුන ගන්නවා. සිත දකිනවා. එතකොට ඒ මනාව ඒ සිත අවබෝධ කිරීම තුළ එයා ඒ සිත තුළ තියෙන චන්දරාගය සිතට තියෙන චන්දරාගය දුරු කරනවා නිවන අරමුණු කරනවා. හරිද බුදුරජාණන් වහන්සේ දේශනා. ධම්මේ ධම්මානුපස්සී විරති. එතකොට ධර්මය පිළිබඳව ස්කන්ධ ධාතු ආයතන තමයි ධර්මය. ඒ පිළිබඳව විභාග කිරීම. ධර්මය මෙනෙහි කිරීමයි. එතකොට ධම්මේ ධම්මානුපස්සී. එතකොට නීවරණ වශයෙන්. එතකොට කෙලෙස් වශයෙන්. ඒවා තමයි ධර්මය බුදුරජාන් වහන්සේ දේශනා කරේ. එහෙනම් ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ධර්මයේ එතකොට මේ ධර්මයන් නිවැරදිව එතකොට තමගේ සිත තුළ තියෙන ලෝභ, දේශ, මෝහ, මාන, දිටි විචිකිච්ඡා තීන මිද්ද උද්දච්ච අහිරික අනෝතප්ප දසක් ක්ලේශයන් 1500කට බෙදලා තමයි හැදෙන්නේ මේ සිත තුළ 1500ක් කෙලස් තියෙනවා ධම්මේ ධම්මානුපස්සී විහෙරති ඒ ධර්මය අනුව මෙනෙහි කරන පුච්චල ඒක නිවැරදිව දැනගන්නවා දැක ගන්නවා ඒ අනුව ඒක අවබෝධ කරනවා ඒ චන්දරාගය දුරු කරනවා නිවන අරමුණු කරනවා දැන් චන්දරාගය ඇති වෙන්නේ ඇයි? අරමුණේ මුලා වෙන නිසා. අරමුණේ මුලා වීමට ලස්සන වචනයක් කිව්වා බුදුරජාණන් වහන්සේ. අපි දැන් මෙච්චර වෙලා කතා කළ අරමුණේ මුලා වෙලා නේද මේ අරමුණ මුලා වීමේ මුදවන්න නේද මේ කතා කළේ? අරමුණේ මුලා වීම මොහයයි. අරමුණ නිසියාකාරව පැහැදිලි නැහැ, නිවැරදි නැහැ, නිවැරදිව දැනගත්තේ නැහැ, දැකගත්තේ නැහැ, අවබෝධ කළේ නැහැ. මහණෙනිය මෝහයයි. අරමුණේ මුලා වීමට මෝහය කියන්නේ. දැන් කතා කළා කන ගැන. ඒක ආරම්මණයක්. ඒතොර ප්‍රසාද රූප වශයෙන් ගත්තනම් නිවැරදි මෙනෙහි කිරීම. නිවැරදි දැන ගැනීම, නිවැරදි දැක ගැනීම, නිවැරදි අවබෝධ කිරීම. මගේ කන කියන තාක්කල් අරමුණේ මුලා වෙලා තියෙන්නේ. මගේ කනක්ද මේ තියෙන්නේ? මගේ ඇහැක්ද තියෙන්නේ? මගේ නාසයක්ද තියෙන්නේ? මගේ දිවක්ද තියෙන්නේ? මගේ ශරීරයක්ද තියෙන්නේ? මගේ සිතක්ද තියෙන්නේ? එකක්වත් මගේ නෙමෙයි. පැහැදිලිද කියන එක? ඒතර අරමුණේ මුලා වෙලා නේද ඉන්නේ අපි? ඇයි අරමුණේ මුලා වෙලා ඉන්නේ? අනිත්‍ය වශයෙන් දැක්කේ නැහැ. දුක් වශයෙන් දැක්කේ නැහැ. රෝග වශයෙන් දැක්කේ නැහැ. තමන්ගේ නොවන්නක් වශයෙන් දැක්කේ නැහැ. නැසෙන දෙයක් වශයෙන් දැක්කේ නැහැ. ශුන්‍ය වූ දෙයක් වශයෙන් දැක්කේ නැහැ. අනාත්ම වශයෙන් දැක්කේ නැහැ. ඒ නොදකින තාකල් අරමුණේ මුලා වෙන මහණෙනියේ මෝහයයි. මෝහය කියන්නේ අවිද්‍යාවට. මෝහය කියන්නේ මොකක්ද? අවිද්‍යාවට. එහෙනම් මෝහය කියන්නේ මොකද්ද? අරමුණේ මුලා වෙන අරමුණේ රැවටෙනවා. නැති දෙයක් ඇති දෙයක් හැටියට ගන්නවා. නැති දෙයක් නොපවතින දෙයක් පවතින දෙයක් හැටියට හිතනවා, කල්පනා කරනවා, ඒ අනුව සිතවිලි පවත්නවා. එතකොට අරමුණේ මුලා වෙලා නේ තියෙන්නේ. එහෙනම් මෝහයයි. දැන් මෝහයටපත් කරන්න නෙමෙයිනේ. මෝහය තව තවත් වැඩි දියුණු කරන්න නෙමෙයිනේ බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ මෝහයෙන් මිදෙන්නනේ. ඇයි? අපි මෙච්චර කල් ඉන්නේ මෝහය තුලනේ. මුලාව තුලනේ ඉන්නේ. රැවටීම තුලනේ ඉන්නේ. රූපය මගේ කියලාම නිගත්තී. දැන් මගේද මේ රූපය? නෑ. ඒතර මම කියන්නත් බෑ රූපයට. මගේ කියන්නත් බෑ. මට අයිති කියන්නත් බෑ. මගේ ආත්මය කියන්නත් බෑ. අර අවසානයේ පෙන්නනවා අනාත්ම වශයෙන් දැනගන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ අනාත්ම වශයෙන් ඒ තුල අනාත්ම වශයෙන් දැනගන්නවා අනාත්ම වශයෙන් දැක ගන්නවා අනාත්ම වශයෙන් අවබෝධ කරනවා අන නිවැරදි අවබෝධය එතකොට මේ ධර්මතා මේ ආකාරයට මෙනෙහි කරනකොට ඥාන ටික උපදිනවද නැත්? මග්ගම් මග් එහෙනම් අපි බලන්න ඕනේ ඥාන ඉපදුනාද කියලා. මේ ධර්මයන් නිවැරදිව මෙනෙහි කරගෙන යනකොට අර උද්‍යව්‍ය ඥානය, බංග ඥානය, බයතුපට්ඨාන ඥාන, ආධිනවානු දර්ශන ඥානය, නිබ්බිදා ඥානය, මුඤ්ඤිතු කමඤ්ඤතා ඥාන, පටිසංකානු දර්ශන ඥානය හා සංඛාර උපේක්ෂා ඥානය හා සත්‍ය අනුලෝම ඥානය. තමන් දැන තමට දැනෙනවා. තමන් දකිනවා. තමන් අවබෝධ කරනවා. හරි. මට මේ නුවණ පහළ වෙලා තියෙනවා. ඒතර සාරිපුත් හාමුදුරුවෝ කොට්ටිදර හාමුදුරන්ට කියන සෝවාන් ඵලය ලැබෙනවමයි. දැන් අපිට බැරිද? ආ. ඇයි බැරි වුනේ මෙච්චර කාලේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි මෙනෙහි කළේ නේ. ඒ අනුව දැනගත්තේ නේ. ඒ අනුව දැකගත්තේ නේ. ඒ අනුව අවබෝධ කළේ නේ. දැන් දුක පිණිස නෙමෙයිද පවතින ඒක ආර්ය සත්‍යද නැද්ද? ඒක ධර්මතාවය මේ ගත්තේ කන කියන එක. මොහතකට හටගත්තා නම් ඒ ජාති දුක්ඛයයි. ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ. එහෙනම් දුකෙන් මිදෙන්නේ මොකද්ද? දුකෙන් ගැලවෙන්න බුදුරජාන් වහන්සේ දේශනා කළේ හේතු අයින් කරන්න. මොකක්ද හේතුව? චන්දරාගය. අර කියවනේ සතර සතිපට්ඨානය තුළ නිවැරදි අවබෝධය තුළ චන්දරාගය දුරු කරනවා නිවන අරමුණු කරනවා. එහෙනම් චන්දරාගය කියන්නේ තෘෂ්ණාව එහෙම නැත්නම් ඇලීම ආසාව කැමැත්ත ඒක තියෙන තාක්කල් නිවන අරමුණු කරන්නේ. තෘෂ්ණාවගේ 108 ආකාරයක් 108 ආකාරයක් තෘෂ්ණාවගේ නිවීමම නිවනයි. එතකොට දැන් තෘෂ්ණාව හේවත් චන්දරාගය හේවත් ඇලීම කියන ධර්මතාවය නැත්තම් මොකද්ද අරමුණු කරන්නේ? අරමුණු කරන්නේ නිවන. වෙන ධර්මතාවයක් නැහැ. ඔය සෑම ආර එතකොට දැන් මම කනට කැමතිද නැද්ද? කැමතිද නැද්ද? කැමති. ඒ චන්දරාගය. ඒකට සම්බන්ධ වෙන shabdයටත් කැමතිද නැද්ද? වේ චන්දරාගිනි. ඒ දෙක නිසා උපදින සිතට කැමතිද නැද්ද? ඒකට කැමති ඒ චන්දරාගිනි. තුන් කරුණ එකතු ස්පර්ශයකට කැමති. ඒ ස්පර්ශ වෙන්න එපා. ඉතින් හදන්න මේක ගෙනියන්න දිගට විඳින්න හඳුනා ගන්න ඔක්කොටම ස්පර්ශය වෙන්න එපේ. එන එකටත් කැමති. නැද්ද? ඒ නිසා විඳීමට කැමති නැද්ද? සෝත සම්පසිජා වේදනා අවිඳීමටත් කැමති. හඳුනාගත්තේ හොඳ දෙයක් හැටියට. මිහිරි දෙයක් හැටියට. මිහිරි හඬක් හැටියට හඳුනාගත්තා. ඒ සංඥාවයි. වේදනාව සංඥාවට ප්‍රත්‍යය සංඥාව සංස්කාරයන්ට ප්‍රත්‍යය හැදුවක් කර්මයක්. චන්දරාගය නෙමේද කර්ම හැදුවේ. දැන් එතකොට ඔය කරුණු ටිකට චන්දරාගය අයින් කරාම මොකක්ද අරමුණු කරන්නේ? අරමුණු කරන්න දෙයක් නැහැ නිවනයි අරමුණු කරන්නේ. පැහැදිලිද කියන එක. එහෙනම් දැන් නිවන් දකින්න ඕනේ. එහෙනම් මොකද්ද නිවන් දකින්න අවශ්‍ය කරන්නේ? විදර්ශනා ප්‍රඥාව. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ ලෝකයේ යම් කෙනෙක් නිවන අවබෝධ කරනවා නම් ඒ විදර්ශනා ප්‍රඥාවයි. විශේෂ දර්ශනය. විවිධාකාරයෙන් පස්සතිති විපස්සනා. විවිධාකාරයෙන් බැලුවා. විපස්සනා. විශේෂයෙන් පස්සති इति විපස්සනා. විශේෂයෙන් බැලීම විපස්සනාවයි. ඒ තුළින් දක් ලබා ගන්න නිවැරදි අවබෝධය. නිවැරදි අවබෝධය තුළ තමයි චන්දරාගය අයින් වෙන්නේ නැත්තම් කවදාවත් අයින් කරන්නේ. කොච්චර කිව්වා මේ දැන් මෙතන බණ අහගෙන යනවා එළියට ගිය ගමන් චන්දරාගය. හැබැයි මේ ආකාරයෙන් නිවැරදිව මෙනෙහි කරනවද? නිවැරදිව දැනගන්නවා, නිවැරදිව දැක ගන්නවා, නිවැරදිව අවබෝධ කරනවා. චන්ද රාගය දුරු කරනවා. තේරෙනවද කියන එක? චන්ද රාගය දුරු වුණොත් විතරයි නිවන අරමුණු කරන්න පුළුවන්. එහෙනම් කොහොමද මෙනෙහි කරන්නේ දැන් අද ඉඳලා? පටන් ගන්න මේක. එයි. මාර්යා පිටිපස්සේ කැරකෙනවා. වටේ කැරක කැරක ඉන්නේ. කොයි වෙලේද අල්ලගන්නේ කියලා. ඒ අල්ලගන්න වෙලාව අපි දන්නේ නැහැ. දන්නවද? කොතනදී අල්ලගනීද? කොහොම අල්ලගනීද? කවුද දන්නේ? හැබැයි කොයි වෙලේ හරි දැන් ඊට ඉස්සෙල්ලා මේක කරගත්තොත් මොකද වෙන්නේ? ආයකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි හිස ගිනිගත් කෙනෙක් වගේ මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. ඊට පස්සේ ජීවිතේ ගෙනියන්න කිසි ගැටලුවක් නැහැ. වෙනදා වගේ සමාජයේ ජීවත් වෙන්න. හැබැයි ඉස්සෙල්ලා මේක අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන සමාජයේ වෙනද විදියට ජීවත් වෙන කිසි ගැටලුවක් නැහැ. චුල්ල සෝතාපන්න වෙලා අය ගිහි ජීවිත ගත කරේ නැද්ද? ඉති සක්‍රදාගාමි වෙලා ජීවිත ගත කරේ නැද්ද? එතනින් එහාට මේ ධර්මය නිවැරදිව අවබෝධ කරගත්තන් පස්සේ එයාට ගිහි ජීවිතය නෙමෙයි මොහොතක් මේ සසරේ එක තප්පරයක්වත් ඉන්න කැමති වෙන්නේ. එයා දන්නවා මොහොත මොහොත මොහොත පාසා 11 ආකාරයක ගිනි වලින් දැවෙන්නේ කියලා. රාග, ද්වේෂ, මෝහ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. 11 ආකාරයක ගින්නේ නිරන්තරයෙන් දෙවෙනවා. පැහැදිලිද කියන ඒවා. එහෙනම් කොහොමද දැන් අද ඉඳලා මෙනෙහි කරන්නේ? නිවනට බර වෙන ආකාරයට මෙනෙහි කරනවද? එහෙම නැත්නම් ඒ ටික මෙනෙහි නොකර හිටියොත් ගැටලුවක් නැහැ. ඉතින් ඔය යන විදිහට යන්න පුළුවන්. ඔය යන්නේ ලෝකේ කට්ටිය ඔක්කොම. පේන්නේ නැත. හැන්දෑවට බලනවනේ කට්ටිය නිවුස් එහෙම. බලනවනේ. එතකොට පේනවා මේ කොහෙද යන්නේ කියලා. මේ ධර්මයේ චුට්ටක් හරි තේරෙන පුච්චලයට තේනවා අනේ මේ අය කොහෙද මේ යන්නේ. තේරෙනවනේ. ඒකයි එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ ධර්මය මේ ආකාරයෙන් යම් කිසි කෙනෙකුට තේරෙන්නේ නැත්නම් මහණෙනි මම මොකද්ද කියන්නේ? අඳ බාලයෝ. අඳ බාලයි කිව්වා. දැන් තරහට නෙමෙයි කිව්වේ. අඳ කිව්වේ පේන්නේ. ඒකනේ අඳ කියන්නේ. බාල කිව්වේ පොඩි උන්නේ. ද පොඩි උන්ටනේ තේරෙන්නේ. දැන් එතකොට ඒ කාටද කිව්වේ? මේ ධර්මය මෙනෙහි කරන්න අවබෝධ කරගන්න උත්සාහ නොගන්න පුජ්‍යලියෝ. ඒකයටයි කිව්වේ මේක. ಜಾති උම්මත්තකයි කිව්වා. උපත්යෙන් පිස්සු කිව්වා. ඒ තරහට නෙමෙයි කිව්වේ. එහෙනම් අපි තොර බලන්න මොනතරම් ලස්සන දහමක්ද? මොනතරම් නිවැරදි දහමක්ද? ඇයි අවබෝධ කරන්න බැරි? ඒකට හේතුව තමයි අපි අනාදිමත් කාලයක් මේ සංසාරය ආවේ අවිද්‍යාවත් එක්ක. අර අරමුණේ මුලා වෙවීමනේ ආවේ. දැන් අරමුණේ ඒ ඒ අරමුණේ මුලාවෙන් මිදෙන්න බැරිද? පුළුවන්. මේ කරුණ හත මෙනෙහි කරන්න. ඒ අනුව දැනගන්න, ඒ අනුව දැකගන්න, ඒ අනුව අවබෝධ කරන්න. නියත වශයෙන්ම සාරිපුත්ත හාමුදුරුවෝ කිව්වා වගේම සෝවන් ඵලෙ ලැබනවමයි. ඒතකොට එයාට කරන්න තියෙන්නේ ඒ ටිකමනේ. එතනින් එහාට සක්‍රීයතාවයන් ඵලය ලබනවාමයි කියනවා. එතනින් එහාට මොකද්ද කරන්න තියෙන්නේ? ඒත් ඒ ටිකමයි අනාගාමි ඵලය ලබනවාමයි කියනවා. එයාට මොකද කරන්න තියෙන්නේ? එයාට කරන්න තියෙන්නේ ඔය ටිකමයි අරහත් ඵලය ලබනවාමයි කියනවා. රහතන් වහන්සේ මොනවද කරන්නේ? ආයෙත් ඔය ටිකම තමයි කරන්න තියෙන්නේ කිව්වා. වෙන කරන්න දෙයක් නැහැ කිව්වා. පැහැදිලිද කියන්නේ? ධර්ම දේශනාව අවසන් කරනවා. කාලේ වෙලා තියෙනවා. පැහැදිලිද කියන්නේ. ඉතින් මේක පටන් ගන්නකො. අපිට මග මේ මග පෙන්වන්නේ. දැන් මග්ග මග්ග. දැන් මෙච්චර කාලෙ එතකොට අපි කොහෙද ගිහින් තියෙන්නේ? නොමග නේ. ඒතර නිවැරදි මගක් ඒක තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය සම්මා දිට්ඨි. අනිත් කාරණය තමයි තව එකක් උපදිනවා ධම්මවිචි සම්බෝධි අංගය. වීමංස ඉද්ධිපාදය. විදර්ශනා ප්‍රඥාව. තේරෙනවද කියන එක. අවබෝධය තුළ උපදින්නේ. එහෙනම් අපි මේ ලබාගත් ඊ타ත්ම වාසනාවන්ත අවස්ථාවෙන් ඒකට ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ඒක තියෙන සම්මුතිය. පරමාර්ථයේ ස්ත්‍රියකුත් නැහැ පුරුෂයෙකුත් නැහැ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙන්නේ. ඒක බලන්න යන්න එපා. මං කාන්තාවක්ද? කාන්තාවන්ට බෑ. එහෙම කියලා නැහැ නේ බුදුරජාණන් වහන්සේ. කාන්තාව ධර්මය අවබෝධ කරලා නැද්ද? හ්ම්? ඒක නිසා එහෙනම් අපි කියන්නේ වහ වහ කාලයක් වේගෙන් යනවා. වහ වහ ධර්මයට නැඹුරු වෙන්න, ධර්මය තුළ සිත පවත්වන්න, මේක මෙනෙහි කරන්න. ඒ තුළ නිවැරදිව දැනගන්නවා, නිවැරදිව දැක ගන්නවා, නිවැරදිව අවබෝධ කරනවා. ඒ අවබෝධය චතුරාර්ය සත්‍යයි. දුක්ඛ සමුදය නිරෝධ මග්ග. ඒ තුළ නිවන් දකින්න අනිවාර්යයෙන්. බෑ කියලා කියනවනේ ඒක යාගේ දුර්වලකම. කවුරු හරි කියනවා මට නම් බෑ කියලා. ඉතින් එයා පෙර පිං කළත් නැහැ. එයා එතකොට මේ ආකාරයට මෙනෙහි කරන්නේ මේ මෙනෙහි කරන්නේ නැහැ නේ මේ මේ ආකාරයට. ඉතින් එයාට බෑ තමයි. පැහැදිලිද කියන්නේ. හොඳයි.